එහෙමයි සවනස. අනිත් මේ ගැටලුව සවනස මේ දාර වහන්සේ සඳහන් කරන්නේ නින්දෙදී මේ මනෝද්වාරයට තමයි අරමුණු ගන්නෙ. සවනස මට මේ අත්දැකීමක් කියන්නේ මේ දැන් නින්දෙදී සමහරවල් කලාතුරකින් කලාතුරකින් පංචද්වාරයෙන් ගන්න පුළුවන්. ඒ ගත්තු ඒවත් එක්ක මිශ්‍ර වෙලා ඊට පස්සේ මනෝද්වාරික ඒවා ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනස මේ දැන් හීනෙකදී දැන් මට එහෙම මේ සිත් يعني හීනේ අතරතුරේදී මට සිත් පහල වෙලා තියෙනවා මේ මම දකින්නේ හීනයක් කියලා. ඒ එතකොට ස්වාමීනි ඒක ඒක අපිට දැන් මේට පෙර දිනක මම සාකච්ඡා කළා අපි හොඳට සතිය පුහුණු කළාම අපිට නිින්දෙදී පංචද්වාරය ක්‍රියාත්මක නැහැ මනෝද්වාරයමයි ක්‍රියාත්මක නැහැ හැබැයි අපි සතියෙන් ඉන්නවා නම් නින්දෙදි සතිය පවත්වා ගන්න පුළුවන් නම් අපිට වැටහෙනවා මේක හැබෑවක් නෙමෙයි මේ චිත්ත රූපයක් මැවෙන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට අපි පුටුවක වාඩි වෙලා මොනවා හරි ගැන කල්පනා කර කර ඉන්නකොට අපි සිහියෙන් තොර වෙච්ච ගමන් අපි නිකන් ඒ ලෝකයේ තුල ජීවත් වෙනවා වගේ කාම කෝපාදී ඒ මොහොතේ ඇති වෙන්න ගන්නවා. හැබැයි අපි සිහියෙන් ඉන්නවා නම් අපිට දැනෙනවා මගේ මේ මේ මනෝ විකාරයක් මේ වැඩ කරන්නේ. මම මේ නිකන් පුටුවක වාඩි වෙලා ඉන්නවා මේ මනසින් මේවා එක එක විකාර දේවල් මං හිතනවා කියන්නේ. එතකොට අපි අවදියෙන් හිටියා වුණත් ඒක දැනෙන්නේ සිහියෙන් ඉන්නවා නම් විතරයි. අන්න ඒ වගේ අපි හොඳට සිහිය පුහුණු කරලා තිබුණොත් ඒ පුහුණු කරපු අවස්ථාවක අපිට නින්දදි හීන පේනකොට හඳුනා ගන්න පුළුවන් මේක හැබෑවක් නෙමෙයි මේ මනසට දැනෙන සිහින මාත්‍රයක් පමණයි කියන්නේ. ඒකට පංචස්කාරයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ හැබැයි සමහර වෙලාවට පංචස්කාරයෙන් එන ආරම්භන ග්‍රහණය කරන්න පුළුවන්. දැන් මට ඒ වගේ අත්දැකීමක් තියෙනවා. මම ඔයිට කලිනුත් කිව්වා ඔය මම විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙන ගන්නකොට ඉතින් දවල් දානේ වල්දපු ගමන් අපි පන්තියට යන්න ඕන. එක දවසක් නිවාඩු දවසක මං දානි වන්දලා වෙලා පොඩ්ඩක් ඇඳේ හාන්ස් වුණා. මට හැමම නිින්ද ගියා. ඊට පස්සේ මම නිින්දෙන් මම හීනයක් දැක්කා. කෙනෙක් කවුරු හරි මම පුද්ගලයා දැක්කේ නෑ. හග්ගෙඩියක් පිම්බා. එතකොට මේ හග්ගෙඩිය හඬ මට දැන් ඇහෙනවා. ඊට පස්සේ ඒක අර ප්‍රතිරාවය. ගාලා දැන් දිගට ඇහෙනවා. ඊට පස්සේ මට අවදි වුණා. අවදි වුණාට පස්සෙත් මට ඒ සද්ද ඇහෙනවා. පස්සේ මං ඇඳ උඩ වාඩි වුණා. වාඩි වුණාට පස්සෙත් මට ඒක ඇහෙනවා. ඊට පස්සේ මං ජනේලෙන් එළිය බලනකොට අර මැෂින් එකකින් තනකොළ කපනවා. එතකොට දැන් මේ මැෂින් එකෙන් තනකොළ කපන්නේ මැෂින් එක ස්ටාර්ට් කරනකොටම ඒකෙන් ආපු හඬ මම සෝතද්්වාරයෙන් එතකොට දුර්වල සෝත විඥානයක් හැටියට ග්‍රහණය කරලා තිනවා. ඒ ඒ වෙලාවේ මම යම් අඩනින්දක හිටිය නිසා. එතකොට සෝතද්්වාරයෙන් ඒක ගත්තා වුණාට ඒ ඒ ඔස්සේ දිගට දිගට සෝතද්්වාරික වීතිය ඇති වෙලා අවදි වෙන්න තරම් හයියක් නැහැ. ඒ වෙලාවේ තීන මිද්දේ හෝ මොකක්කේ තිවිච්ච ස්වභාවයත් එක්කලා එතකොට දැන් මනසින් උත්සාහ කරනවා මේ ඇහුණු හඬ මොකක්ද කියලා තීරණය කරන්න. ඒක තීරණය කරන්න මනස විසින් හඳුනාගත්තු ආකාරය තමයි ඒක හග්ගෙඩියක හඬක් කියලා. ඒතර හග්ගෙඩියක හඬක් කියලා තීරණය කළාට පස්සේ මම සිහිනෙන් දකින්නේ හග්ගෙඩියක් පිඹිනවා මට ඇහුණයි ඊට පස්සේ ඒකේ ප්‍රතිරාලය ආය ආය අර සෝතද්්වාරික වීති හැටියට එනවා දුර්වල වෙද. ඔය අතරතුරේ තමයි අවදි වෙන්නේ. එතකොට සම්පූර්ණ සෝතද්්වාරයත් එක්කලා සම්බන්ධ වෙලා එතන චිත්ත වීති ක්‍රියාත්මක වෙනවා මනෝද්වාරිකව. එතකොට ඒක නිින්දයි නොනිින්දයි අතර මැද අවස්ථාවක් හැටියට. දැන් ඔය සමහරු නැගිටලා නිින්දෙන් ඇවිදගෙන යන. එතකොට මේ බඳු තැන්වල පංචද්වාරය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ක්‍රියාත්මක වුණාට ඊටම දුර්වල මට්ටමේ. ඒ නිසා තමයි එතනත්තාට ඒක ප්‍රකට නැත්තේ. අර භව අපි නින්දෙන් කෙලින්ම භවාංග සිත් පමණක් ඇති වුණොත් මොකක්වත්ම දැනෙන්නේ සිහින දැකීම මනෝද්වාරික චිත්ත වීති වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. ඒ අතරතුරේ කලාතුරකින් පංචද්වාරික වීති මේ අර අතිමහන්තරම්මන මහන්තරම්මන මට්ටමින් නෙමෙයි නිකන් පරිත්තරම්මන මට්ටමින් ඇති වෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ දරන් සර්ණයි. දරන් සර්ණයි.